සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබෝන් සකිසඳ අදත් මේ ඉරිමා උදේ අපි සැදී පැහැදී ඉන්නේ සිතිජ සංතාගාරයේ සාකච්ඡාව සඳහා අපේ සංഭാෂණය සඳහා අපේ මිතුරු කතාබහ සඳහා හදවතේ මනසේ ඉම් ප්‍රසාරණය කරන ඉම් ගල් ගලවන සාකච්ඡාව අදත් මා සමග ඉන්නවා සංගීත් විජේසූරිය දැන් අයිබෝන් අයිබෝන් සංගීතව අපි දවස් දෙකක් විතර කතාබස් කරන්න පුළුවන් අපට අවස්ථාව ලැබුණා අපි ගිය පාර අපි විශේෂයෙන් සංගීතයක කතා කරේ සංගීත නියැලිලා ඉන්න තවත් කතන්දරයක් ගැන සංගීතයට අමතරව විශේෂයෙන් තායිචි, චීනී eh, වගේ eh, ශක්ති විද්‍යාව හා සම්බන්ධ අභ්‍යාස ක්‍රම කියලා අපි කියමු නේද? මාර්ෂල් කියන වචනට වඩා ඔය ඉතින් වැඩ සටන් කලාව කියනකොට ඒකට වෙනස් තීරමක් වෙනවා වගේ සීමා සහිත තීරමක් එනවා. ඔව් හරියට. ඒක සීමාවක්. සීමාවක් එනවා. මේකට හර්ට් කරන එක ගහ ගන්න එක සටන. ඒක නෙවෙයි අදහස්. අනිත් එකේ සටනක් වගේ දෙයකට යන්න සිද්ධ වුණත් වෛරය පරාජය කිරීමේ තේරුමට වඩා වෙන තේරුමක් වෙන තේරුමක් වෙන තේරුමක් තියෙන එක අදහස. අද සාකච්ඡාව මම නිකන් වෙන කවියකින් පටන් ගන්න කැමති ඒක ඇත්ත වශයෙන්ම නිමිත්තක් නෙමෙයි අපේ සාකච්ඡාව මම ඒකට ආස නිසා මම කියන්නේ. මොකද ඒ පොඩි කැලලක් තියෙනවා. සුහද කැලලක් ආදරණීය කැලලක් සමහර ශෝකයට වෙච්ච තැනක්. මේක කිවිඳියකදී කල්පනා ඇම්බ්‍රෝස් කියලා. කල්පනා කල්පනා ඇම්බ්‍රෝස් හරිම දක්ෂ කිවිඳියක්. එයා මේ නොපවතිනු වස් ප්‍රේමයව පවතිනි. මේක ශූන්‍යතාවගේ අදහසක්. මම මට ඉන්න ඕනේ නැති නිසා ආදරය වශයෙන් මං ඉන්නවා. ඒක ආදරය කියන එක එහෙම අල්ලගන්න ඉන්න ඕනේ නැති දෙයක් වගේ මේ පොතේ නමම. නොපවතිනු වස් ප්‍රේමයව පවතිනි. මම මම ආදරේ වශයෙන් ඉන්න කැමතියි. එහෙම මට පැවැත්මක් ඕනේ නේද? ඕනේ මම තමයි ආදරේ. මම තමයි ආදරයත් මම ඒ කියන්නේ ඒක කෙනා සහ ආදරයත් මම මමමයි කියන එක ඒක ටිකක් අමුතු කතාවක් නේ. අමුතු කතාවක්. මේ කවි පොතේ අත්වශයෙන් මේ කිවිඳිය හරි බොහෝ අතින් අමුතුයි. යා කැමති නෑ යාගේ කවි පොත් තරඟ වලට දාන්නවත්. දැන් මේ පාර අපි ගිය සතියේ කතාවේ තරන්න ඕ ඒක තමයි මේ රජිත රජිත පුස්තක සම්මාන උළෙලට මේ පොත ඇතුල් වුණත් ඇය කැමති නැහැ ඒක තරගයට දාන්න. මේක ගිය වතාවේ සිද්ධ වුණා. ඒත් එහෙමත් එයාගේ ලක්ෂණයක් තියෙනවා. මේ කවි පොතේ තියෙනවා හුස්මැති පනැති කවියකී ඇහිඳින්න කියලා කවිය නම. ආ ආ හුස්මැති පනැති කවියකී ඇහිඳින්න. ඇහිඳින්න. ඇහිඳින්න. මෙහෙමයි කවියන්නේ. ඒක ඒ කියන්නේ එයාගේ හුඟක් කවිලා තියෙනවා මේ රිද්ම් එකක් ඇතුලේ බොහොම ලස්සන රිද්ම් එකක්. භාෂාව ඉතාම ලස්සනට හසුරන කිවිදයන්. අත්හල නොහැකි තනුවක මත් ස්වරයකට වැළපෙන සිත් බිඳුනු වෙන බඳකින් තත් හැඬවුනිදි නොසන්න විස්තර කරනු බැරි දුෂ්කර ගමන් මගකට නිශ්චිත අවසනක් ඇද්දයි කිසිවිටක නොසන්න එකම ගඟ දිය වෙත සියවරක් බට පයකින් සීතලද සැඩද එදිය රහසිනුදු නොසන්න හිස් ඇස් සෙමෙන් දල්වා උස් ගිරි හිසක හිස රන්දා නිශ්චල මතක කඳුරක හුස්මැති පනැති කවියකි ඇහිඳින්න <laughs> අතින් අත් කිසිදාක නොගැතුණ ඇසින් ඇස රළ නගා නොබිඳුන විසංවාදී ඉම්වලත් නුසුන් වූ හද රිද්ම සැඟවේ හමු වුනොත් මුදුව සිප ගන්න සංවාදී ඕ ඉම්බලත් නුසුන් වූ හද රිද්ම සැඟවේ හමු වුනොත් සිප ගන්න මුදුව සිප ගන්න හරිම ආදරණීය කවියක් කියලා මට ඉතින් ආදරණීය කවියක් ඒකෙත් හැම අර පොඩි ප්‍රඥාමය මුලක් තියෙනවා නේද තියෙනවා තියෙනවා ප්‍රඥාවේ මුලක් තියෙනවා යම් කිසි මනුෂ්‍යා කෙරෙහි යහපත් හැඟීම් කෙරෙහි තියෙන ආදරයක් ආදරය කෙරෙහි යම් කිසි දැන් ඔක සර් කියද්දි ඒක මට දැනෙන පිළිවෙලට වඩා මම තව ඕක ගෙදර ගිහිල්ලා හරි බැලුවොත් මට තවත් ගොඩක් <laughs> දුරට යන්න පුළුවන් අර ඒ කියන්නේ අපේ අපේ දැනෙන ප්‍රමාණයන් එකපාර නොවෙන්නත් පුළුවන් නිසා ඒක හරි ඒක අපි ඉස්සර කියනවා ඔය වගේ දේවල් කියවන්න කියලා මේ වැඩසටහන අහන අයට කියමු එතකොට අර දැන් මට මේ දැන් සර් කියද්දි තේරෙන එකට වඩා ඕක ගැන තව අධ්‍යයනය කරොත් මට තව ගොඩක් දේවල්ට යන්න පුළුවන් ඒ හින්දා මේ ආයෙත් නම කියන්න සර් මේ කල්පනා එම්බ්‍රෝස් කිවින්දියගේ නොපවතින වස් ප්‍රේමයව පවතිමි කියන කවි පොතෙන් හුස්මැති පණති කවියකේ ඇඳින්නගෙන කවිය තමයි කියුවේ. හරි ඒ කවිය එහෙම කියවලා මේක ඇත්තටම මේක මේක ඇතුළෙම තියෙන පොඩි සංගීතමය ලක්ෂණයකුත් තියෙනවා රත්න ලක්ෂණ. එයා ඒවා මාත්‍රානුව කවියක් වුණාට ගීතයකට සුදුසු විදිහට මාත්‍රා හැමත් ගලපලා ගලපලා තියෙනවා. ඒකට පොඩි 50 තියෙනවා. පොඩි 50ක් 50ක කියවනකොටත් ඒක දැනෙනවා. ඒ හැමතින්ම හරීම රසවත් විශිෂ්ට කවියක්. අපි කොහොමදත් ඒ මාතෘකාවෙම ඇතුළේ පොඩ ඈතට ගියාම මිනිස්සු අතර තියෙන සම්බන්ධය, ආදරණීය සම්බන්ධය මේ අපේ රට. මේ කවියයි අපේ රට ඇතුළේ තියෙන දුර කොච්චරද කියලා බලුවොත්. ඔව්. කවියෙම තියෙන ඒ දුර. ඔව්. හැබැයි කවියම බලලා අධ්‍යයනයක් කරොත් මේ 225ට පුළුවන් වෙයි. මම හිතන්නේ ඔය කවි තේරෙයි. නෑ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ පාවුවත් අවශ්‍යම. ඒගොල්ලෝ මේකේ ප්‍රධාන ප්‍රශ්නය ඔය කවිය ඇතුළෙම තියෙන එකකුත් ගෙනහැර පාන්නත් පුළුවන්. මේකේ ප්‍රධාන ප්‍රශ්නය මම දකින්නේ තෘෂ්ණාව. තණ්හාව මේ මේ ඒක බුදුන් වහන්සේගේ අධාර්මික සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ ඕක හොඳට පෙන්නලා තියෙනවා මේ රටක රටේ ඔව් රටේ පාලකයන්ට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. ඒක කියනවා සරලව මම කියන්න. රටේ පාලකයා මේ පාලකයා දූෂිත දූෂණය වෙච්ච මනසක් තියෙනකොට ඇමතිවරු දූෂණය වෙනවා ඊට පස්සේ ඔක පල්ලෙහාට යන ඊගාට සංඝයා වහන්සේලා දූෂණය වෙනවා කියලා කියනවා sorry භික්ෂුන් භික්ෂුන් වහන්සේලා කියන්නේ මේ පරි මොකද ශ්‍රමණ ශ්‍රමණ ප්‍රබරි පරිබ්‍රාජකෙන්නෝ එතකොට ඒගොල්ලෝ දූෂණය වෙනකොට අනිවාර්යයෙන්ම මිනිස්සු දූෂණය වෙනවා මිනිස්සු දූෂණය වෙනකොට ඒ බුදුන් වහන්සේ දේශනා කරනවා මිනිස්සු දූෂණය වෙනකොට මේ ගහකොළ මේ මේ ස්වභාව ධර්මයේම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙද්දි මේ පොළව වෙනස් වෙනවා. පොළව වෙනස් වෙද්දි මේවට වස විස රස කපනවා. වතුර නරක් වෙනවා. තනි කරම ජීවනි තත්වයක තමයි මේ අපේ රට සහ ලෝකයක් එවැනි තත්ත්වෙකින් නමුත් සාපේක්ෂව ගත්තාම සර් රුද්දන්නවා අපේ රටට වෙලා තියෙන්නේ ඕක තමයි වෙලා තියෙන්නේ. එතකොට පාලකයන්ට මේ මේ දහම මේ ෆිලොසොෆි එක ඒගොල්ලෝ මේක ගැන ඉගෙන ගන්නම නම් මං හිතන්නේ මේගොල්ලොන්ට ඔయిత වඩා සතුටින් ඉන්න පුළුවන් ඔය අරගලයෙන් ඉන්නේ නැතු. ඒක තමයි එක ප්‍රශ්නයක් මම හිතන අපේ රටේ තියෙන හරි ඉතාම මූලික ප්‍රශ්නයක්. ඔය කියපු සතුට ප්‍රශ්නේ මේ මිනිසුන්ට තේරෙන්න තියෙන මේ කාරණා නේද? මේ සතුටෙන් ඉන්න පුළුවන්ද කොහොම? ඒක නෙවෙයි ඉන්න බෑනේ. මෙහෙම දුවද්දී මෙහෙම කෑදර කමින්, ගිජු කමින්, ගොඩ ගහමින්. දැන් බෞද්ධ ඔය අපි ගනව ගොඩාක් තියෙන බෞද්ධ සූත්‍ර හරියටම රාජ්‍ය පාලනය, ආර්ථික හරියම වගේ සම්බන්ධ. අපි කොච්චර බෞද්ධකමත් සත පහකට අපි ඉගෙන ගන්න නෑ. නෑ ෆිලොසොෆි කූටදන්ත සූත්‍රය කියලා එකක් තියෙනවා. කූටදන්ත සූත්‍රයේ විශේෂයෙන් තියෙන ආර්ථික ජීවිතයේ ඒක හොරකම කියන එක ඉපදෙන හැටිත් අත් වශයෙන් ඒක තියෙනවා. ආ. ඒක තියෙන්නේ රාජ්‍ය මෙහෙම දේවල් එකතු වෙලා මේ අර මේ වැඩ කරන මිනිසුන්ට නැති වෙන්න පටන් ගත්තාම නේද? කියන්නේ මිනිසුන් නැති මිනිස්සු ඇති වෙනකොට තමයි ඒගොල්ලෝ හොරකම පටන් ගන්න. ඔව්. ඒ නිසා රජවරුන්ට යෝජනා කරනවා මේ එකතු වෙන ධනය නැවත බෙදා හරින ක්‍රමදාරීම කරනවා. මිනිසුන් ලැබෙන්න ඕන කියලා. ඔව් බලන්න ඒක මේක නියම මූලධර්ම සහජීවී බෞද්ධ මූලධර්මයක් නේද? අපි වැඩි ඕනේ අපි පන්සල් දිහා බලන්නේ. මහා පන්සල් තියෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි ගන්න. ඒකට දුප්පත් පන්සල් තියෙනවා. කොච්චර තියෙන කණ්ඩනරි පන්සල් තියෙනවා වික්ෂුන් වහන්සේලාට. දැන් මේවත් අනුගානේ බෙදුණා නම් සාංගික සමාජයක් තිබුණා නම්. ඔව්. ඉතින් අපි සාංගික සමාජයක්වත් නැහැනේ. නෑනේ. නේද? ඒක දැක්කම මිනිස්සුන්ට පොඩ්ඩක් ආදර්ශයක් එනවනේ. අපි අපේ භික්ෂුන් වහන්සේලා බෙදා හදාගෙන ජීවත් වෙන අය අපි කරන්නේ. ඇයි ඒක පිටි කරන්නේ? ඒක රාජධර්මයක් බවට පත් වෙනවනේ හිතුණානේ. ඒ කියන්නේ මේ බලන්න ඒක කොහේදලා මේ ප්‍රශ්නේ ඉන්නේ කියලා. පවතින සූත්‍රයක් මේ අත් වශයෙන් චක්කවත් සීහනාද සූත්‍රය. ඔව්. ඒක හරි පුදුම සූත්‍රයක්. ඒක මේ අනාගතය ගැන කියන සූත්‍රයක් නේ සූත්‍රයක්. ඒක නම් හරියට අපේ කාලේ ගැන තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සු මාරාවේශ වෙලා එකිනෙකා කොටා ගනිමින් මරා ගනිමින් යන කාලෙක ඔක්කොම විනාශ වෙන්න වගේ තැනකට යනවා. ඔව්. ගියාම යම් පිරිසක් මේක සංකේතාත්මක බලන්න ඕන උපමා කතාවක්. ඒතර මිනිස්සු මේ ඇහැ නරක් වෙලා ඒත් වශයෙන් එතන තියෙන්නේ ඒ සූත්‍රයේ ඒ භුග සංඥාවෙන් මිනිස්සුන්ගේ අස්සම් භුග සංඥාව. භුග සංඥාව. කියන්නේ අනිත් මිනිස්සුන්ව මනුස්සය විදිහට පේන්නේ කොච්චර නරකට පේනවද කියලා සත්තු වගේ එකිනෙකා මරා ගන්න පටන් ගන්නවා. පටන් ගන්නවා. අද වගේ. අද වගේ. එතකොට එහෙම කරද්දී ඒ ඒ ශිෂ්ටාචාර විනාශ වෙනවා. අනිවාර්ය විනාශ වෙන්නේ ඕනේ. හැබැයි ඒක තියෙන හරි පුදුම කතාවක්. අපිට අපිට වැදගත් දෙයක්. ඒ විනාශ වෙනකොට ඒකට සහභාගී නොවන අර ඇස් නරක් නොවිච්ච මිනිස්සු ඉන්නවා. ඔව්. ඒගොල්ලෝ එතනින් අයින් වෙනවා. එතකොට මේක උපමා කතාව කියන ආරණ්‍ය ගත වෙනවා කියලා කියන්නේ තමන්ගේ අමුදරුවෝ පවුල් එක ආරණ්‍ය ගත වෙනවා. ඊට පස්සේ මේක ඉවර වෙනවා. මේගොල්ලෝ මරාගෙන ඉවර වෙනවා. ඒ කියන්නේ මේ ශිෂ්ටාචාරය ඉවර වෙනවා. මේ ක්‍රමය ඉවර වෙනවා. ඔන්න ඔය කියන්නේ. අරගොල්ලෝ ආපහු වෙනවා කැලින්. ඔව්. එතකොට ඔන්න මිනිස්සුන්ට මිනිස්සුන් පේනවා. ඔබත් මිනිස්සෙක්, මමත් මිනිස්සෙක් කියලා එකිනෙකා ඇද වැළඳ අලුත් ජීවිතයක් පටන් ගන්නවා කියලා තියෙනවා. ඔව්. ඔය සූත්‍ර ටික උගන්වන්න පුළුවන් නම් සර් දැන් දැනුණත් මේගොල්ලන්ට පුළුවන් වෙනස් වෙන්න. දැන් තියෙන්නේ මම පැන්නද මන්ද කතාවේ මැදට මට සමාවෙන්න මේ මේගොල්ලෝ ওই ටික දැනගත්තා නම් මේගොල්ලොන්ට පුළුවන් වෙනස් වෙන්න. නෑ ඒගොල්ලන්ට ශක්තියක් තියෙනවා නම් ඒක ලොකු දෙයක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැත්නම් මම හිතන්නේ එහෙම ඒ සීමාවක් තියෙනවනේ සමහර අයට තියෙන වෙනස් වීම. බුදුන් වහන්සේ කාලෙත් හිටියන වෙනස් වෙන්න බැරි වෙච්ච නේද? ඒ එහෙමනම් මම හිතන්නේ අපි ජනතාවක් විදිහට අපිට අලුත්ෙන් හිතන්න ඕනේ කියලා මම හිතනවා. ඔව් ඒගොල්ලොන්ට කාකොට ඒගොල්ලෝ මොනේ හරි එක තමයි ගණන් ඉතින්ලා අපි අර අලුත් මේ රාජධර්මයේ අපි අලුත් ජීවිතේ අපි පටන් ගන්නවා. අනිවාර්යයෙන්. ඇහැ නරක වෙච්ච නැති මිනිස්සුන්ගේ නැත්නම් එහා සනීප කරගන්න ඕන අපි අල්ලෙඩ වෙලා තියෙන අය කරලා ඒ එහෙම පාරකට යන්න මම හිතන කාලේ අපි ඇවිල්ලා මේක අපි නම් හුඟක් පස්සේ ඉන්නේ නමුත් ලෝකේ හුඟක් තැන්වල මේ කතන්දරේ තේරුම් ගත්ත ලෝකයක් තියෙනවා ඇත්තටම සර් සර්ගේ වචනින් කියන්න මේ අහන අයටත් මෙන්න මේකට ලෑස්ති වෙන්න කියලා මොකද අපි තාම මේ මේ සූත්‍ර ධර්ම වලට අනුව බලද්දී මේ අපි තාම පරක්කු නැහැ මේක හදාගන්න. නෑ පරක්කු නැහැ විතරක් නෙමෙයි තව ප්‍රශ්නයක් තියෙනවා අපිට. එහෙම කරන්න නැතුව බෑ අපිට. අන්න හරි අපි ඉන්නේ ඒකට. ඔව් දැන් අපි පිටිට තද වෙලා තද වෙලා තියෙන්නේ. දැන් අපිට වෙන පාරක් නැහැ. හරි පාර ඇරෙන්න වෙන පාරක් නැහැ. මොකද තියෙන පාරවල ඔක්කොම අවුල් වෙලා වටලා අපි වගේ වැටිලා මේ නෝයක පාතාල වල වැටිලා එහෙම ඉන්න ජනතාවක් නේ අපි. අනිවාර්යයෙන්. දැන් හරි පාර මැරෙන්න කියන්නේ අපි යා යුතු ධර්මයේ පාර, දහමේ පාර, මනුෂ්‍යත්වයේ පාර ඇරෙන්න වෙන පාරක ගිහිල්ලා දැන් බෑ. දැන්වත් අපිට තේරෙන්න බෑ. හැබැයි අපේ අපේ මිනිස්සු අපේ රටේ මිනිස්සු මේ දේශපාලකයෝ ඇර අපේ රටේ මිනිස්සු දැන් ලෑස්ති වෙලා ඉන්නවා වගේ එකක් මට නම් දැනෙනවා සර්. මගේ තේම අනුමානයක් තියෙනවා මම හිතන්නේ දැන්ම දැන්ම විතරක් නෙවෙයි අවුරුදු 10ක් 15ක් තිස්සේ මේ දේශපාලන සංස්කෘතිය මේ ජරා ජීර්ණ වෙච්ච තත්ත්වේ එපා වෙච්ච ජනතාව වැඩි වෙගෙන වැඩි වෙගෙන එනවා. මිනිසුන්ට තේරෙනවා මේ තියෙන්නේ දේශපාලන කියන්නේ කළු කර්මාන්තයක් කියලා. කළු කළු කළු බ්ලැක් ඉන්ඩස්ට්‍රි එක. මේක මේ මනුෂ්‍යයාගේ සේවය සඳහා යහ මහජනයාගේ සේවය සඳහා කියන එකක් නෙවෙයි. ඒකට ආකර්ෂණ වෙලා ගිහිල්ලා එතන හැදෙන්නේ ටිකක් නරක જાතිය දේවල් නරක විදිහට එතකොට මහජන දීපවල ගසා ගන්න එක්තරා ක්‍රමයක්. ක්‍රමයක්. ඒක වෙන බිස්නස් එකක්. වෙන බිස්නස් එක නරක බිස්නස් මම කියන්නේ. හොඳ එකක් නෑ. හොඳ එකක් නෙවෙයි. හොඳ වෙන එකක් නෙවෙයි. ඔව්. කාටවත් හොඳ වෙන්නේ. ඉතින් ඒ භයානක தත්ත්වයේ එහෙම එසේ තිබියදී මම දන්නේ ප්‍රමාණය මම කියන්නේ අනුමානය. අඩු ගානේ ලක්ෂ 20ක්වත් කියනවා. මේක 1000 කියන 1990 ඉවර වෙනකොට ලක්ෂ 10ක විතර තක්සේරුවක් මගේ තුණා. ප්‍රබුද්ධ ජනතාවක් ඉන්නවා. මේකලෝ ගැන කියන්නේ මොකද හුඟක් වෙලාවට මේකලෝ පහුගිය කාලවල ඡන්දෙට දැම්මෙත් නැහැ 2015 ගොඩාක් කන්ටි අවු වෙලා ඡන්දෙ දැම්මා දැම්ම දැම්මා ඒ කරන්න දෙයක් නැහැ මේක හොඳ වෙනසක් බලාපොරොත්තු වෙනවා දැන් නම් දැන් අන්නේ දාපු අති බහුතර ප්‍රමාණයක් දැන් අඩිය පස් තරම් දින ආයෙ නම් ඡන්ද දාන්නේ වගේ නෑ වගේ අදහසක ඉන්නවා. ඊවට එන තරුණ ජනතාවක් ඉන්නවා. ඉතින් මේ ප්‍රමාණය හරි විශාලයි. ඒගොල්ලෝ මේ රටේ ඡන්දේ දාන්න ගියේ නැතුණා. තම ඡන්දේ එපා වෙලා තිබුණා. දේශපාලනේ එපා වෙලා තිබුණා. ඒගොල්ලන්ට රට එපා වෙලාවත් ජීවිතේ එපා වෙලාවත් නෙවෙයි තියෙන්නේ. නෑ. ඒගොල්ලෝ සක්‍රීය මිනිස්සු ගැන මොන හරි කරන්න ඕන කියලා හිතන මිනිස්සු. අන්න මේ මිනිස්සු තමයි මට නම් හිතෙන අපේ රටේ බලාපොරොත්තුව කියලා. ඔව්. අන්න මේ මාරු කරන් ඉන්න මිනිස්සු. දැන් මේක අහන්න අහගෙන ඉන්න අයටත් මේ අපි ඉල්ලන්න ඕනේ අන්න ඒ ගොඩ ඉෂ්ට එන්න කියන එක තමයි ඒක අලුතෙන් හිතන්න අලුතෙන් හිතන්න ජීවිතේ ඉතර දෙයක්. ඔව්. ඒ කියන්නේ අපි මෙතෙක් හිතපු විදිහමනේ වැරද්ද තියෙනවා. අපි හිතපු දැන් අපි අද අපි සංගීත එකක් කතා කරන එනකොට සාමාන්‍ය මිනිසුන්ගේ ඔළුවට නැති අපිට පේන්නේ දේවල්නේ අපි ඉවල්ල ගන්න දුවන්නේ. දුවන්නේ. ඒතකොට අපේ නායක දුවලා තියෙන දේවල් ගන්න මේ පේන දේවල් අල්ල ගන්න. ඒගොල්ලෝ හරි එකමුතු වෙනස රට හදන්න නෙමෙයි විනින් පාතාල මගඩි වැඩවලට පුදුම විදිහට එකමුතු වෙනවනේ. අපි කියන්නේ මෙතන ඒක මිනිස්සුන්ට තේරුණොත් නමක අපි ජනතාවට කියනවනේ ජනතාවටත් කියනෝනේ ඒ පාර ඒගොල්ලෝ ගිහලා අපිට පේනවා ඒක හුඟක් නරකයි කියලා. අපිත් පොඩි මට්ටමේ හරි ඒ පාරේ ඉන්න හොඳ නැහැ කියලා මම කියනවා. හරි අපේ අපේ මට්ටමේ හැටියට. ඔව්. ඒ කියන්නේ අපි මේ කියන්නේ දහම කියන්නේ මේ දේවල් ගැන ඔච්චර ලොකුවට විශ්වාස තියන්න බෑ වෙච්චර නෑ ඒවා. වැදගත්ම දේවල් මනුෂ්‍ය සම්බන්ධකම්. මේ වටපිටාවත් එක්ක තියෙන සම්බන්ධකම නේද ගහකොල්ල සතාසරෝපයන් මිනිස්සු ගා ඉර අඳ නේද දැන් ඒවා එහෙම කඩෙන් ගන්න බෑනේ බෑ දැන් ඊගොල්ලන්ට වෙලා තියෙන දේ බලන්නකොට <laughs> ඊගොල්ලෝ ඒගොල්ලොන්ට මේක තේරෙන්නේ නැති එකත් හරි දැන් මේගොල්ලොන්ට තේරෙන්න ඕනනේ මෙච්චර කල් මේ ගෙනිච්ච එක ෆේල් වේගන යන රටත් ෆේල් මිනිස්සුන්ගෙන් බැනුම් අහන තැනටත් ඇවිල්ලා තියෙනවා ගුටි කන තත්ත්වයක් තමයි ඉස්සරහට එන්නත් ඉඩ තියෙනවා එතකොට මේ මිනිස්සුන්ට දැන් තේරෙන්න ඕනේ නේද මේ අපි ගහන ගේම් ටික ෆේල්. එතකොට ඉස්සරහ ඉස්සරහට අපි කොහොමද මේ මිනිස්සුන්ට මූණ දෙන්නේ කියන එකවත් තේරිලා මේ මිනිස්සුන්ට වෙනස් වෙන්න බැරි මොකද්ද කියන එක මට මම කියන්නේ ඒගොල්ලන් ඒවා පැත්තකින් තියමු අපි ඒගොල්ලන් සමහරට කතා කරලත් වැඩ වැඩ පරාදී අපි මට විතර කල්පනා කරගන්න මේ සම්බන්ධ කරගන්න ඕන මේ මේ අත්වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් තියෙන්නේ දැන් අපි වැඩසටහන ගිය වැඩසටහනේ විශේෂයෙන් තායිචි ගැන කතා කරන්නේ. ඔව්. දැන් එතකොට මේ සංගීත කිව්වා නොමිලේ සමහරට පන්ති පවා පවත්වනවා කියලා. එතකොට සමහරට මේ අපේ එන પરම්පරාවට ඉතිරි પરම්පරාවට මේ වලේ නොඇති යන්න නම් හරිද? අපි දහම මුල් කරගත්ත මොන දහම වුණත් කමන්නේ මොන දහම වුණත් ඔව් මුල් කරගත්ත ජීවිතයකට එළඹීමට අවශ්‍යයි අපි අපි පුහුණු වෙන්න ඕන අපි මනුෂ්‍ය විදිහට සතුටින් ඉන්න ඕන මනුෂ්‍යත්වය කියන්නේ මේ දේවල් අල්ලගන්න මේක මේක නෙවෙයි ඒවා තියෙන්නේ අපිට ජීවත් වෙන්න මිසක් අපි ජීවත් වෙන්නේ ගෙවල් වලටවත් කණ්ඩවත් ඒක නෙවෙයි ජීවත් වෙන්නේ අපි ජීවිතේ පවත්ව ගන්න අපිට කෑම් බීම ඇඳුම් පැළඳුම් ආදී ඕනේ. දැන් ඔක්කොම අනිත් පැත්තට පෙරලා තින අපි ඉන්නේ බලද්දි මේ කට්ටිය ඔක්කොම ඉන්නේ අර ලොකු ගොඩ ගහගන්න. මොකටද ගොඩ ගහන්නේ කියලා ඕකට කවදාවත් නැවතිලා හොයන්නේ නැති ප්‍රශ්නයක්. මම කියන්නේ මේ අලුත් පරම්පරාවට එන දරුවන්ට මේ වලින් ඒගොල්ලෝ වෙන පාර අපි කියන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් ඔබ දෙමව්පියෝ නම් මේක අහන්නේ සහ දහ සාමාන්‍ය දැනුමත් තේරුමක් තියෙන දුවදරුවෝ නම් අහන්නේ ඔබට පුළුවන් අපේ රට වෙනස් කරගන්න මේ හොඳම දේ තමයි මේ පාසල් මට්ටම් වල ඉඳලම ඉඳලම මේ තමුන් මොන ධහමටද මොන ධහමද ෆලෝ කරන්නේ යේසුස් වහන්සේ වෙන්න පුළුවන් අල්ලා වෙන්න පුළුවන් බුදුහාඳුරු මේ හැම කෙනෙක්ම කියලා තියෙන දේත් එක්ක ඉස්සෙල්ලාම දෙමව්පියව සතු යුතුයකම තමයි මේ ෆිලොසොෆි එකත් එක්ක මේ දරුවව හරි හරි යම්කෙසේ සහ මම හිතන අර පන්සලට ගිහිල්ලා බෝධි පූජා තියෙන එක නෙමෙයි පුහුණුවක් තියෙනවා කරලා යුතු දෙයක් තියෙනවා ඔව් මනස ඉතින් මම හිතන්නේ මෙතන මට හිතනවා ওই විශේෂයෙන් තරුණ પરම්පරාවට අර පාරවල් ගොඩක් තියෙනවා නමුත් ඔය දැන් ඔය තායිචි නැත්නම් ශක්තිය අභ්‍යාස විද්‍යාව ඒ වගේ දෙයක් ඉගෙන ගන්න එක හොඳ නැද්ද පාසල් අනිවාර්යයෙන්ම හොඳයි සර් ඒක තමයි කියන්නේ මුලින් මුලම මොන හරි දර්ශනය තමුන්ගේ දර්ශනයත් එක්ක මේ දරුවා හුරු කරන එක. ෆෝන් එකම නෙමෙයි, ක්ලාස් උත් නෙමෙයි මේ දර්ශනයක් නෙමෙයි මේ වැඩක් නේ තරඟ තරඟ නෙමෙයි තරඟයක් ෆෝන් මේ ළමෙක් එහෙම පුරුදු කරොත් ඒ ළමයා කවදා හරි දෙමව්පියන්ට හරි ලිංගතු වෙයි මෙන්න මෙහෙම දෙයක් මට දෙමව්පිය කියනවා කියලා. දෙවෙනි කාරණේ මුළු රටම ආහාර පාන මේ හැම දෙයක් හින්දම මේ සිතුවිලි ක්‍රමات එක්ක මේ ළමයි තනිකර පොයිසන් මේ විෂ විෂ කියන්නේ වෙලා ඉන්නේ ළමයි මේකෙන් බේර ගන්න පුළුවන් ඔබට මේ ළමයින්ව මොකද්ද බේර ගන්න පුළුවන් මේ ළමයින්ව පුළුවන් නම් මේ අපි දැන් කරගෙන යන මේක මේ මේ වෙළඳ පරමාර්ථයෙන් කරන දෙයක් නෙමෙයි. අපි නොමිලේ උගන්වනවා තායිචි ෂින්හි කියලා මාෂල් ආට් කියලා ඒවට කිව්වට ඒවා ශක්ති අභ්‍යාස පුහුණු. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාලවලට ඒ වගේම මේ පාසල් පද්ධති වලට බයම විශ්වවිද්‍යාලයේ පොඩි උනන්දුවක් දක්වනවා නේද බයම විශ්වවිද්‍යාල මට මතකයි ඔව් ශාමී කියලා ලෙක්චරර් කෙනෙක් එතුමිය ගොඩාක් මේකට උනන්දු වෙලා දැන් මේ සම්බන්ධ වැඩ කටයුතු කරගෙන යනවා අපේ රුවන් බස්නායක මහත්මයාත් එක්ක ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අපේ walk with වායෝ කියලා තියෙන Facebook එක ඒකට ඇවිල්ලා මේක ගැන අපිට දන්වන්නේ එතකොට අපිට පුළුවන් ඕගොල්ලොන්ට තැන් ටිකයි අපේ තියෙන නුවර කොළඹ ගම්පහ එහෙම තැන් තව අපිට ඕගොල්ලොන්ගේ පිරිස් ඉන්නවා නම් එක එක නගරවල අපිට එවන්න පුළුවන් අපිත් එක්ක ගුරුවරු එවන්න පුළුවන් ඒ වගේ යම්කිසි ක්‍රියාදාමයක ඉන්නවා ඔබට තව දැනගන්න ඕන මම නම්බර් එකක් දෙන්නම් ටෙලිෆෝන් නම්බර් එකක් 0712යි 358යි 75යි 88 බිඳුවයි 7 ඒවා දෙකයි 358යි 75යි 88 රුවන් බස්නායක. ඒ වගේම අපේ වෝක් විත් වායෝ Facebook එකටත් ඇවිල්ලා මේ දැනගන්න පුළුවන්. මගේ අත් දෙක මෙහෙම ආවා මේ පපුව ගාවට ඕගොල්ලන්ට පේන්නේ මේක මේ ශ්‍රව්‍ය මේ මාධ්‍යයක් හින්දා මේ රට හදාගන්න අපේ දරුවන් ලොකු තැනකට ගන්න. ඒ කියන්නේ මේ ශක්තිය පැත්තෙන් මම හොඳ මිනිසෙක් විදිහට එතන ඉතහා වැදගත් දෙයක් මම කියන්නේ ඔය ඔය ඔය ඉතහා හොඳ ක්‍රමයක් කිව්වේ. මේ අපිට ස්වයං විඥානය කියන එක නැත්තේ. අනිවාර්යයෙන්. Taman ගැන මෙහෙම සිහියක් නැහැ. දැනීමක් නැහැ. එළිය ගැන හොයන්නේ අපිනේ. ඒක ප්‍රශ්න. තමුන් තමුන් සුසර වෙලා නැහැ තමුන්ගේ 100ක් එක්ක දැන් උඟාක යුරෝපා රටවල දිනු රටවල එක එකකම මේක ඇත්තටම පාසලට දැන් ඇවිල්ලා තියෙනවා සමර්ථයෙන් වල මේ සති අභ්‍යාස භාවනා අභ්‍යාස උගන්වනවා දැන් ඔයගේ තායිචි දැන් තාම ව්‍යාප්තයි මේ වගේ පැරණි ශක්ති අභ්‍යාස ක්‍රම සත්‍ය අභ්‍යාස ක්‍රම මිනිස්යාව එකක් තමන් එක්ක හරියට සම්බන්ධ කරගන්න. සහ ලෝකෙත් එක්ක අර යහපත් මිත්‍රශීලී සම්බන්ධයකට යන්න දැන් අපිට අවශ්‍යයි. අපි රණ්ඩු ඉවර කරගන්න කියලා නෙවෙයි කියන්නේ. තව තව hina යන කතා එක hina යන්න ඕනේ මේ ඇමරිකාවේ හමුදාවටත් දැන් අන්තිමට තාංචු ගන්නවා. තාජි මේ සහ භාවනා ක්‍රම යෝගා මේ උගන්වන වැඩ පිළිවෙලින් හිටියේ ඉතින් ඒ නිසා මේ අපිට නිකන් තියෙන මේ දේ මම කියන්නේ මේකට එන්න මේක හොඳයි. ඔව් මම හිතන්නේ ඊටම පැහැදිලි අද ටිකක් කෙලින් සංදේශයක් අපි දුන්නේ අපේ ජනත අපේ දරුවෝ මේ දුවන දිවිල්ලෙන් අපි අයින් කරගන්න ඕන. අපි දෙමෝපියන්ටත් හිතන්න වෙනවා මේ රට ගොඩ ගන්න නම් ওই ගිය පාර නම් යන්න බෑ. අපි දැන් ගිය පාරනේ මේ පේන්නේ හොඳට. මේ අහම් දේශපාලනඥයෝ අපි ඒගොල්ලන්ට විරුද්ධ නම් ඒගොල්ලෝ අහම්බෙන් ආව නෙවෙයි. මේ අපි තමයි මේ අපේ හැටියට ඒගොල්ලෝ හැදුනේ. හැදුනේ. අපි මාරු වෙන්නේ නැතුව මේක මාරු කරන්න බෑ. අනිත් එක දෙමෝපියෝ විශේෂයෙන් මතක තියා ගන්න ඕනේ මේ විදිහට ඔබේ දරුවව හදාගෙන ගියොත් ඔබට කවදා හරි ඔයා ඔබට දුකක් ඇති වෙනවා කවදා හරි. එතකොට සහ ඔබට දරුවාව නැති වෙනවා. ඔබ ඔබ ඇත්තට වශයෙන්ම දුකේ ගිල්විලා ඔබගේ වයස කාලය ඒ කියන්නේ මහලු කාලේ ගෙවන්න සිද්ධ වෙනවා මේ විදිහට ගියොත්. ඒ නිසා සම්බන්ධය කැඩෙනවා කියන එක මම ආදරෙන් ඉල්ලා සිටිනවා. අපිට අද කාලේ අපි ඉක්ුත් වෙලා. නමුත් අපි සාකච්ඡාවට මතු මම කියන සම්බන්ධ වුණා විතරයි වගේ. ඔය කාලේ ගිහිල්ලා තියෙනවා. අදත් අපිට උඟක් උදව් කරා අපේ වැඩසටහන කරගන්න ටියුරින් ජයනා ටියුරින්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම අත් වශයෙන් අදත් මගේ ආදරණීය මිතුරා සංගීත් සංගීත් විජේසූරිය ඔයාට ගොඩක් ස්තුතියි. ඇත්තටම මේ වැඩසටහන අහන් ඉඳලා මේ වගේ දේවල් ඇප්ලයි කරගන්න, ෆලෝ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා මේ වැඩසටහනෙන්ම නෙවෙයි. තවත් මේ වගේ හොයන්න කියලානේ කියන්නේ. ඔය ටිකක් හොයන්න ඔය ඊට වඩා මේ මේකට සෙන්සිටිව් වෙන්න කියන එකයි මගේ අපි හැමෝගෙම ඉල්ලීම ගොඩක් ස්තුතියි. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක